අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ සමගින් අවසරයි අද දවසේ ප්‍රශ්න 22ක් ලැබිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදේ පරයන්කේදී මාලත් භාවනා අධ්‍යක්ීම් මෙසේය පැය භාගයක් පමණ සක්මනෙන් පසුව පරයන්කයට පැමිණෙමි. පැමිණීමේ ආනාපානයේ දිගේ සතිය පැවැත්වීමට යොමු වුණත් එය අසාර්ථක වීම හුස්ම රැලි දෙක තුනක් යන විට සිත වෙනතක ගොස්ය. නමුත් වෙනතක යන විට ඒ බව දුටිමි. ඊයේ ධර්මදේශනයේදී හිත වෙනතක ගියාට පසුතැවිලි නොවිය යුතු බව තහවුරු විය. මේ දැනගත්තත් මීට පෙරදී ඒ ගැන අමනාපයක් පහළ වේ. අද නිවස බලා යන අපිට විවිධ අරමුණු වලට යොමු වී සිටීමට සිදුවේ. භාවනාවෙන් ලද මේ අත්දැකීම් එදිනදා ජීවිතයේදී අත්විඳීමට හැකි වේවායි යන හැකි සංඥාව ලබාගත ලබා ගතිමි. මේ ගැන අදහසක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. එහම හැකි සංඥාවෙන් ගිහිල්ලා හොම්බෙන්න යන්න ඕනේ. ඒකෝට තමයි හරියන්නේ. ඒක තමයි මම සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඇකි සංඥාවෙන් යන්න ඕන කියලා පෙන වැටෙන්න වදින්න ඕන. එන්න දාන්න ගහන්න ඕන හොම්බෙන්න යන්න ඕන. ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න. ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඒක තව චුට්ටක් තියෙනවා පිටිපස්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් මේ අත්බව හිදීම නිර්වාණ අවබෝධයත් වේවායි. ඒ ඔය හොඳට හදාගෙන දැන් ගෙදර යනකොට සාන්ත දාන්ත තීන්ත කුඩුවේ ගෙදර යනවනේ පත්තුරු යන්න වදින්න ඕන. චප්ප වෙන්න වදින. ඊට පස්සේ ආයෙ ප්ලේන්දර ඩගිටිට දැස්ස දැස්ස පටන් ගත්ත දවසේ කියන්නේ කායගත උපදේශ නැතුව Taman නැගිටපු දවසේ තමයි ඔන්න භාවනාව කියන එක. එනත්තම් Taman මත Taman රඳා පවතින එක තියෙන්නේ. ඒ නිසා මේ රෝස්මල් ඥානාව බලාපොරොත්තු වෙන්න එපා. ඒ මොන කරදරයක් ආවත් එතනදී අපේ මනුස්සකම එහෙම නැත්නම් අපි මේක යොදන හැටි ක්‍රියාවත් කරන හැටි වෙන්නේ ධර්ම. ඒ නිසා කාට කාටත් එන්න තියෙන කරදර සියල්ලම පැමිණේවා කියලා අපි නයිගා කරා. <laughs> පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක් දිනයකදී ධර්මදේශනාවකදී කායගත සති භාවනාවෙන් උතුම් අරහත් තත්වයටම යා හැකි බව ඔබ වහන්සේ විසින් දේශනා කළා. සක්මන් භාවනාවෙනොත් උතුම් අරහත් ඵලයට ළඟා විය හැකිද? චිත්තානුපස්සනාවෙන් හෝ ධම්මානුපස්සනාවෙන් හෝ පමණක්ම උතුම් අරහත් තත්වයට ළඟා විය හැකිද? ඔබ වහන්සේ මේ තරම් කැපවීමකින් කරන මේ ශාසන සේවය වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනයේ පතමි. තෙරුවන් සරණයි. දැන් ඔක්කොමලා ඇත්තටම අර රීකී අධ්‍යාපන ක්‍රමයෙන් ඔලුව නරක් වෙච්ච තියෙන ගතියයි පේන්නේ. කොයි ගමනක් යන්නේ එක පියවරෙන් තමයි. ඒක කියලා දෙන්නේ එක පියවර තමයි. ඕකෙන් තමයි ගමන මෙයන්නේ. ඉතින් අර අරාබිකරේ තියෙන කතාවක් ඒ ඔටුවෙක්ගේ පිට උඩ පිදුරු පටවනවා. පටවලා පටවලා පටලා අන්තිම පිදුරු ගහ දාපුවාම ඔටුවගේ බෙල්ල කඩලා යනවා. කොන්ද කඩලා යනවා. ඉතින් අර අන්තිම පිදුරු ගහෙන් තමයි බෙල්ල කැඩෙනවා කියලා කියන්නේ. පිටුරු කොටුවගේ බෙල්ල කොන්ද කඩන පිටුරු ගහ කියලා ඒකට කියනවා. නමුත් එතෙන් ගහපු කොට ගහපු ඔක්කොමටම තමයි අරක එකතු වෙන්නේ. ඉතින් ඒකෙන් කැඩනවා කියලා කියනවා. ඒ නිසා අපි පටන් අරගෙන මේ සතිය පිළිබඳව හැම කෙනෙකුටම සැකයක් තියෙනවා. මේ සතිය නිවන් දකින්න පුළුවන්. සතියෙන් දෙන්නේ ආරම්භයක් කරන් දෙනවා. ඉච්චර තමයි. ඒක කොතන හිටියත් ආරම්භයක් කරන් දෙනවා. ඉතින් අරගෙන යනවා. ඉතින් සතියෙන් නෙවෙයි නිවන් දකින්න. සතිය නොවෙන්නෙත් නොවේ. බුදුරජාණන් ශ්‍රීකට සත්‍ය විසුද්ධි ක්‍රමයේ පෙන්වුවේ ඒ රත විනීත ක්‍රමය ඊල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහාය. චිත්ත විසුද්ධිය හුදෙක් ditthi විසුද්ධිය සඳහාය. ඉතින් මේ සීල විසුද්ධියෙන් නිවන් දකින්න කියලා වුත් ඕක කියන්නත් වෙනව නැහැ කියන්නත්. මග්ගා මග්ගදා අන්තිමට තියෙන පටිපදා ඥාන දර්ශන විසිකවත් ඒත් ඕක කියන්නත් වෙනව නැහැ කියන්නත්. මොකද අපේ හිත කැමැති නැහැ මේ මේක වැඩ කරන මේ සංකර ස්වරූපේ දකින්න අපිට ඕන මේ රේකිය ක්‍රමයට යන්න. මේක මේ හුරතල් කරගන්න. එහෙම නැත්නම් සහැල්ලු කරගන්න. ඒ සෑහළු කිරීමෙන් හිත උනන්දු වෙනවනම් කමන්නේ මන් දන්න විදිහට නම් වෙන්නේ හිත වැටෙන එක. ඒක නිසා කොතනකින් හරි පටන් ගන්නට අපි ලොකු සංලේෂ දෙන දන්න තැනින් පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න. එතෙන් තමයි නිවනට පාර. නැත්තම් අරකින් ගියාම එකෙන් ගියා කියන්න ගත්තොත් අපි මේ එක එක විසුද්ධි ලොක් කරන්න හදන එකක්වත් ලොකු නැහැ. එකින් එකට එකින් එකට යාදෙනවා තියෙන නිසා ඔය කියන කොයි එකෙමුත් හරියත් වෙට යන්න බලන්න. ගරුතර ස්වාමින් වහන්ස ඊයේ ධර්මදේශනයේ මායя පිළිබඳ කළ කතා පුවතට අනුවයි අනුව මෙය අසමි මා සිතා සිටියේ අපට බාහිර අරමුණු නිසා ඇස කන දිව ආදීන් ගන්නා අරමුණු වලින් කෙලෙස් පහලවන්නේ අපගේ සිත්වලම පවතින කිලිටි ගතිය නිසා කියල් නිසා කියයි බාහිර පුද්ගලයෙක් වරහන් තුල මායя නිසා නොවේ කියයි අපට කරුණාවෙන් මේ පහදා දෙනු මැනවි. තෙරමන් සරණයි. ඔය ඒකට මායя කියනවනම් මායя දුප්පණ සාති කල්ලියන්ට පුළුවන්. Taman කියනවනම් Taman මායя කියලා හිතා ගන්න පුළුවන්. දෙකම ඒක ඒකේ පුත්‍ර ජානංශෙ පෙන්නනවා. මායя ඇවිල්ලා කියනවා ඔබ හිත කියන්නේ මම කියලා. ඒ නරකට යදුවොත් මායя. හොඳට යදුවොත් බුදුහාමුදුරු. එතෙන්ස ඕන්නම් මායෙක් හදාගෙන මල් පහන් පූජා කරලා වැඳගෙන හිටියට කමන්නේ උන්දරත් පින් දීලා. එහෙම නැත්නම් ඒක ඉන්නේ මයි ළඟ තමයි කියලා හිතලා වැඩ කරුවොත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කොයි දෙටේම අර නිදර්ශනයක් දුන්නාට පස්සේ ඒ නිදර්ශනේ උපමා උපමේය දෙක ගලප ගන්න බැරි වුණොත් අපි ගොඩක් වෙලාවට අර උපමාව දිගේ යන්න හදනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ මාතේ ඇවිල්ලා බුදුරජාණන්සේට කියපු ප්‍රකාශන බලන්න. ඒකට බුදුරජාණන්සේ දෙන උත්තරේ බලන්න. ඒක තමයි සූත්‍රයේ සාරය වෙන්නේ. ඒකෙදි පේනවා ඔක්කොම Taman අතේ තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේ සක්මන් භාවනාවේදී ලැබූ අත්දැකීම් ඔබ වහන්සේගේ උපදෙස් පතා මිසේ ඉදිරිපත් කරමි. අද දින සක්මන කරන විට දැස් සාමාන්‍ය ලෙස පහතට හෙලාගෙන සක්මන් භාවනාව කෙලෙමි. එය සක්මන් භාවනාවේ අවධානය කෙරෙහි බලපෑමක් ඇති නොකලේය. සක්මන් පතේ දිව යන කුඩා කෘමි සතුන් මගහරවා පය තබමින් දිගටම සක්මන් කෙලෙමි. එසේ කුඩා කෘමීන් දිව යාම භාවනාවට පරීක්ෂාවක් මෙන් විය. පාද පොළවේ ස්පර්ශවන ආකාරය ගැන දිගටම සතිය යොමු වී තිබිනි. අද දිනේ පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාව හොඳින් සිදු වී යයි කිව හැකිය. දෙක. මෙම ප්‍රශ්නය ඔබ වහන්සේ කරගෙන යන ධර්ම දේශනා මාලාවට අදාළය. සේවනය නොකල යුතු කාය දුස්චරිත ලෙස එහි මුලින්ම හැඳින්වූයේ සතුන් මැරීම, සොරකම් කිරීම හා කාම මිත්‍යාචාරය යන අකුසල් තුනයි. සුරාපානයේද මෙම කොටසට අයිති විය යුතුයයි මට හැඟේ. එය ඇතුළත් නොයේ මන්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම ඊතර විදියට ගෑනු කෙනෙක් කියලා තියෙන ප්‍රශ්න. ඔයගේ ප්‍රශ්න වලදී පිරිමි කාදාකක් කරදරයකට ගන්න. ඒක නැති සුරාපානේ ගන්න එපයි කියලානේ තියෙන්නේ. එතෙන් පිරිමි කට්ටිය හරිය කැමති උපෝ ආජීවට්ටමක සීලේ සමාදන් වෙන මොකද ඒකේ සුරාපාන ශික්ෂාපදේ නැහැ. ඒක ගෙදර මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් බුදුහාමර මේ අසාධාරණයක් කරලා තියෙන්නේ මේක දාන්න ඕන තැන දාගෙන හරි කියලා. ඉතින් මේ ගුරුම පණ්ඩිත ස්වාමීන් කියවට පස්සේ ඒ සාංශ හරි විනේට හරිත ඒ සාංශ කියනවා මේ කාමීත්‍යාචාරයට වැටෙන්නේ සුරාපානයි. ඉන්ද්‍රයන් පිනවීමට. එනකොට මං කිව්වා මං කිව්වේ නෑ මට කිව්වනම් ගහනවා වෙලාවේ. මේ මේ අරක්කෙන් බොන්න අමාරුයි අප්පා. රස නෑ. ජාසාවට බොනවා කියලා බ්‍රැන්ඩි ජින් වගේ දේවල් නම් බොන්න පුළුවන්. අරක්කු බොන්න ගියාම ෆුහ් කියලා පිබල බොන්නේ නම් ගඳයි. ඒ අර පැණිදෙන හිටියා මිනිස්සේ තීන්දල හැන්දනකම් බීලා උදේ පාන්දර පුරවගෙන ෆුහ් කියලා පිබිනවා. මොකද ඒක ගඳවත් වෙන්නේ උරු කියලා ඒකල බොනවා. ඉතින් සුරාපාට ශික්ෂාපදයේ ආජීවට්ටම සීලිය ඇත්තේ නැහැ. මම හොයාගෙන තියෙන කරුණ ඔබ දැනගත්තොත් ඔයගොල්ලෝ නරකට යනවා. මංගල සූත්‍රයේ තියෙන්නේ මජ්ජපානාච සංයමෝ කියලා. මත්පැන් බීමේ සංයමය තියාගන්නයි කියන්නේ. ඕක හරිම අමාරුයි මේ දැඩි විනයධාරීකට කිව්වොත් එහෙම දැන් ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? ඉතින් මං කව මේ සංයමෝ කියන වචනේ තියෙන එක කියලා බලන්න. මජ්ජපානාච සංයමෝ. ඒ සුරාපාන ශික්ෂාපදේ ආජීවට්ටම සීල ඇත්තෙත් නැහැ. ඒකේ තියෙන්නේ මදේට ප්‍රමාදයට හේතු වෙන කවුද බීලා නැතුව මදේට පත්තර නැති ප්‍රමාවට ලක් කරලා තියෙන එක මිනිහෙක් පෙන්වන්නට ලෝකේ. ඔක්කොමලා ඉන්නේ මදේ ප්‍රමාදේ. ඕකට මේ ඇල්කොහොල් පොනේ නැහැ. හැම කෙනාම මදේ. හරියටේට පත් නොවිච්ච හැම කෙනාම ඉන්නේ මදේ ප්‍රමාදේ. අසතියින් ඉන්න හැම වෙලාවෙම ඩෝප් එක ඉන්නේ. ඒක කියනවට කැමති නැහැ. ඒකට කැමති නෑ නෙමෙයි ඔක්කොම මේ ඇල්කොහොල්ලයි මේ ප්‍රශ්න තියෙන්නේ මධ්‍යසාරයේ තියෙන. මධ්‍යසාරය නෙමෙයි. මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මදේට පමාදේට හේතු වෙන සුරාව. ඉතින් ඒ සුරාව කුඩු වෙන්න පුළුවන්, මධ්‍යසාරය වෙන්න පුළුවන්, ධන මදේ වෙන්න පුළුවන්, කුල මදේ වෙන්න පුළුවන්, යබ්බන මදේ වෙන්න පුළුවන්, ආරෝග්‍ය මදේ වෙන්න පුළුවන්. මොකද්ද වෙන්න බැරි. ඒ නිසා එහෙම බැලුවොත් වචනේ පරිචමාප්තියෙන් බැලුවොත් හැම කෙනෙක්ම මත් වෙලා ඉන්න ඕනේ මේ කාමයේ අගේ කරන්න මේ සංසාරය අගේ කරන්න අනිවාර්ය පොඩි මත් වීමක ඉඳලා බෑ දැඩි මත් වීමක ඉන්න ඕනේ ඒ නිසා මජ්ජපමහදත්තාන වේරමණී ඒ ඒ ශික්ෂාපදේ හොඳට කියලා බලන්න ඒක බුරුම වගේ ටීකාවල් විස්තර කරන අය කියන්නේ සුරා මේ කාමයේ සුමිච්ඡාචාරයකට වැටෙනවා කියලා. කාමයේ මිත්‍යාචාර වලට වැටෙනවා. ඒ නිසා ඒ ශික්ෂාපදය බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතර නෙවෙයි ඒ කාලේ තිබුණ අනෙකුත් ශාසන වලත් තිබිලා තියෙනවා. ඒ මට ඔය මේ මට භාවනාව ගන්නකොට ධම්මික හමුදුර තමයි ගොඩක් උදව් කරේ ඕස්ට්‍රේලියානු ජාතික. එතකොට මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මට සිල්පද කියනකොට පේන්නම බෑ. මම කැමතිම නෑ. මට ඒක මට තේරෙනවා නම් මම කරනවා කවුරුත් කිව්වට කරන්න බෑ. ඉතින් ඒකට කිව්වා සිල්පද ප්‍රශ්න හොයන්න එපා සොරා මේක බලන්න කිව්වා. ඒක කඩාගත්තොත් ඕනම සික්කපයක් කඩන්න පුළුවන් කිව්වා. තමන් මදේට සහ පමාදේටපත් වුණොත් ඕනම සික්කපයක් කඩන්න පුළුවන්. ඒ නිසා මදේටපත් වෙන්න එපා. නිහතමානී වෙන්න. පමාවටපත් වෙන්න එපා. නිටතරම සතිය පිටවන්න හිටපන්. එතකොට එහෙම සතියෙන් ඉඳගෙන නිහතමානීව සතෙක් මරලා බලන්න කිව්වා. කරන්න බෑ. හොරකමක් කරලා බලන්න කිව්වා. කරන්න බෑ. ඒක දැවෙනවා පිච්චෙනවා ඇතුලේ. ඒ හොරකමක් කරන්න තෑහෙන මදයක් පමාදයක් තියෙන්න ඕනේ. ඉතින් මුස්ලිම් මිනිසුන්ට කියවට පස්සේ කියනවා ආහාර නැත්තම් සතෙක් කපන්න කියලා තියනවලු. කපන්න කියලා තියෙන රත් වෙච්ච කබලක් උඩ ඉඳගෙන. දැන් ඔය ආවට ගියාට කපන කැබිලි බෑ. බැරිම නම් කන දෙයක් නැත්නම් සතෙක් කැපුවට කමන්නේ කපන වෙලාවේදී රත් වෙච්ච කබලක් උඩ ඉඳගෙන කපන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ මත් වෙලා හිටින්න ඕනේ වැඩේ කරන්නේ නැත්නම් ඉන්න බෑ. හත් වෙච්ච කබලක් ගිහලා ඉන්න මත් වෙලා මත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අසතියෙන් ඉන්න හැම වෙලාවෙම අපි මදේට ප්‍රමාදයට ලක් වෙලා තියෙන නිසා පුළුවන් තරම් ඒක අයින් කරන්න නම් මේ මත්පැන් පානේ ඇගේ තාක් දුරට අයින් වෙලා කටයුතු කරන මත්පැන් පානේ කියන එකෙන් මම අදහස් කරන්නේ මේ මධ්‍යසාරය විතරක් නෙවෙයි. කොයි එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවශ්‍ය නම් ඒක කොහෙත්ම හරි ලයිස්තු ගත වේතුනා කාමයේ සුමිච්ඡාචාර වලට තමයි බුරම ආචාර්යවරු දාලා දාන්නේ. ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ භාවනාවේදී චේතනා පූර්වකව කය සෙලවිය යුතු නැති බව පැවසුවා මා වටහාගෙන ඇත්තේ එලෙසයි නමුත් අපි සතියෙන් භාවනා කරන විටදී අප කරන දේවල් අපි දන්නවා එවිට ඒවා චේතනා පූර්වකව කියලයි මට වැටහෙන්නේ මා බොහෝ විට කය අපහසුතාවයක් ඇති වූ විට සතියෙන් SMS ආකාරයට ඉරියව්ව සුළු සුළු වෙනස්කම් කරනවා. සතියෙන් සතිය ඒකෙන් කැඩීමක් සිදුවන්නේ නමුත් මෙය නිවැරදි ක්‍රියාවක්ද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එක එක එන්නේ අඩු වෙන අඩුවෙන් සිද්ධ වෙන පුරුද්දක් නෑ හොඳයි. නමුත් ඒක වැඩි වැඩියෙන් අබ්බැහි වෙනවා නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒකෝට තමන් ඒ ඉරියව් මාරු කිරීම තමන්ගේ වාසියට හරව ගන්නවා. ඒක කෙරුවට කමක් නැහැ නොකර බැරි වෙලාවක. නමුත් ඒක එන්න එන්න එන්න ඒක ඉවර අයින් වෙන දුරුවන් කළ යුතු එකක් විදිහට කල්පනා කරනවා නම් ඒක SMS ක්‍රමයට කෙරුවට ප්‍රශ්නයක් නැත්තේ. ලොකු ස්වාමීන් වහන්ස ධම්මජීව ස්වාමීන් වහන්ස ඇතුළු මෙහි සිටින සියලුම ස්වාමීන් වහන්සේලා වෙත කරන උපහාරයකි. ඔබ වහන්සේලාගේ මෙම ශාසනික කැපවීම මාර්ගෝපදේශය පිළිබඳ වැඳ නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වන අතර මේ භවයේ තුලදීම උතුම් නිර්වාණයෙන් සැනසේවා සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු නිවන් දොර විවර කර මගහසරේ එකලු කර අමාවක දුක් සසර පායාපු නැනසඳ නැනසසඳ හිමියනේ ඔබ ලොව ඔබයි ලොව බුදු හිමිගේ දම් කඳ එකලෙසින් නැන පතර විහිදුවා සනසවන තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්ස අප භාවනා කරනකොට අප තුල මුලින්ම වැඩෙන්නේ ප්‍රඥාවද ඒ අනුවද ශීලය හා සමාධිය වැඩෙන්නේ කරුණාවෙන් මේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි තම තමන්ට ඇත්තට කෝකද මේ ඉන්ද්‍රිය පහක් සඳහන් කරලා තිනවා සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා ඉතින් මේ වැඩමුළුවේදී අපි බැලුවේ ඒකනුගේ මත තිබුණාට කමන්නේ උත්සාහයක් කරලා බලන්න සතිය ඉස්සර කරගෙන සතිය ඉස්සර කරගෙන වැඩට කියන මේ පණිවිඩය ලැබුණනම් ওই ප්‍රශ්නේ අහන්නෙත් නැහැ අහන්න වෙලාවකුත් නැහැ ඔය ප්‍රශ්න අහන්නෙම මූලික උපදේශ පන්ති තාම ඔළුවට වැදිලා නැති නිසා. ගරුතර ස්වාමින් වහන්සේ බුදුන් වහන්සේ විසින් එක් අවස්ථාවකදී ඇස් ඇත්තේ වී නමුත් අන්ධෙක් මෙන් සිටින්න කන් ඇත්තේ වී නමුත් බිහිරකු මෙන් සිටින්න ආදී වශයෙන් අදාරා ඇත එලෙසක පවසා ඇත්තේ කුමන සිද්ධියක් අරඹයාද අප විසින් එසේ කළ යුත්තේ කැමැති හා අකමැති අරමුණු පැමිණි විටදීද එදිනෙදා ජීවිතයේදී සෑම විටම මෙය සිදු කළ නොහැකි බව පෙනේ තෙරුවන් සරණයි ඔයක නිසා තමයි වට එදිනෙදා ජීවිත කියන්නේ එදිනෙදා ජීවිත කියලා කියන්නේ පිස්සුවැච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතට පයින් ජීවිතේ. ගම් කිසි දවසක එදිනදා ජීවිතේ හෝවා තපස්සර ජීවිතේ හෝවා අරණ්‍ය වේවා නැත්තම් භාවනා පන්තිකින් භාවනා වැඩමුළුවේ පස්සේ ගෙදර ගිය වෙලාවක වේවා Taman නිතරම හිත පැවැත්විය යුතු අරමුණු දන්නවනම් නැත්තම් මූල කර්මස්ථානේ මේ වෙලාවේ මගේ හිත පවත් ගන්න ඕනේ ගෝචර භූමිය දන්නවනම් නිවාපය දන්නවනම් ක්ෂේම භූමිය දන්නවනම් නික්ලේශී තන දන්නවනම් නිර්මල තැන දන්නවනම් ඉන් එහාට වෙන හැම එකටම දැක්කට නොදැක්කා වගේ ඇහුනට නැහුනා වගේ ඉන්න කියනවා. නමුත් මේ හිත පැවැත්වුත් තැන දන්නේ නැත්නම් ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා හොඳට බලන්න අපි ගෙදර ගෙනියන්නේ මෙහෙන් ගෙදර ගෙනියන්නේ අපේ හිත නිතරම අරසාව පිණිස පැවතිය යුතු තැන මොකද්ද කියලා දැනගන්න පණිවිඩය තමයි. ඒක බෞලිකත කරන්න නම් අනික අනිකුත් වෙන දේවල් අවශේෂ තත්ත්වයට දාන්න දැක්කට නොදැක්කා වගේ ඉන්න. ඒක මේ ඔය චප්පානක සූත්‍රය හරි ලස්සනටම කියලා තියෙනවා. මේ 6 දෙනා 6 අතර අදිද්දී මේක කීකරු කරන කණුව වගේ කායන පසනෝ තියාගන්න කියලා. Taman ඉන්නේ ඉරියව්ව කොතනක හිටියත් මොන හරි කරදරයක් වෙච්චාම අරසාව පිනිස, ക്ഷേමේ පිනිස, නිවාපේ පිනිස ඉතින් දන්නවනම් අනිත් දේවල් ওই ක්‍රමයට පැත්තකට දාන්න ඕන. එහෙම නැත්නම් හැම වෙලාවෙම කිසිම අරමුණක් නැතුව හිත යෙදවිය යුතු මූල කර්මස්ථාන නැතුව හිටියොත් ඔයි කියන ඔයි කියන චෝදනාව වෙනවා එනේ නැති ඔක්කොම අයින් කරන ගියාම කොහෙද එල්ලයක් කොහෙද තේමාවක් කොහෙද මේ හරපද්ධතියක් කියලා. ඒ නිසා කායानुපස්සනාව නැත්තම් ඉරියව්ව තියාගන්න ඉරියව්ව දිනු කර ගැනීමට ඉරියව්ව හිත පැවැත්වීමට තමයි අපි අනිකුත් දේවල් මේ විදිහට දැක්කට නොදැක්කසේ සලකන්නේ කියන එකයි උත්තරේට කියන්නේ. දෙයක් ගෙන යාමට සිතා මෙහි පැමිණීමේ එය මෙහි නොදෙන බව දැනගතිමි. මටද එය ඕමනා නැති බව වටහා ගතිමි. යායුතු මග කියා දුන්නාට පින් දෙමි. සතුටු ඌමා හිස් අතින් ගෙදර යමි. හරිනේ අපි උදුරගත්තා වගේ අපි. එහෙම කන්නේ. ආ ගෙදර ගිහින් මේ ගෙදර මිච වුණා නම් එහෙම කියන්නේ මේ මේ ඇවිල්ලා මොනවද දාලා ඇවිල්ලා කියලා. <laughs> ගිහිල්ලා අරගෙන වරෙන් කියයි ආයෙසර්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාව සම්බන්ධවයි. එහිදී සඳහන් කළ සෝතානු දත සූත්‍රයේ ditthiya suppati vidya යන්නෙන් දක්වන්නේ සෝවාන් පුද්ගලයා විය නොහැකිද? එසේ සිතුනේ නියත වශයෙන් මරණයෙන් අනතුරුව දුගතියට නොයා සුගතිගාමි වන්නේ සෝවහන් ඵලලාභී හෝ ඉන් ඉහළට සිත දියුණු කළ අය කියා ආස ඇති බැවිනි. සෝවහන් තත්වයට නොපැමිණි කෙනෙක් සිහි මුලා වී කලුරිය කළහොත් දුගතියක ප්‍රතිසන්දියකට යාමේ අනතුරක් තිබෙනවා නේද මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔයතර අනතුරු තියෙන නිසා තමයි මේ සෝතාන දස සූත්‍රය කියන්නේ ආර්ය ආර්ය මඟකටපත් නොවුනත් අර කියන විදිහට සුතහ දතා ಪರಿචිතා මනසාන්පෙක්කිතා ditthiya suppati vijja කියන මට්ටමට ගියා නම් එයාට ඒ සුවිශේෂ ආරක්ෂාවක් සැලසෙනවා. ඒ කියන්නේ අපි බුදුහාමුදුරෝ සමාදන් වුණත් අපිට යම් ප්‍රමාණයක හරි හරි දෘෂ්ටි පැමිණීම නිසා ඒකේච බුද්ධං සරණං ගතාසේ නත්‍ය ගමිස්සanti අපාය භූමින් කියලා බුදුහාමුදුරෝ සරණ යෑමෙන් අපායෙන් වළකින්න පුළුවන්. ඒ නිසා අපි පැත්තට ගිහිල්ලා නැහැ. නමුත් ඒ යන්න ඔක්කොම සූදානම් කරලා තියෙන. එතකොට ගියා වගේ ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේ ඒ සෝතානද සූත්‍රයේ පැහැදිලිවම කියනවා පැහැලියෙම ගම්ම්‍ය කරන්නේ මාර්ගපදයටපත් නොවුනත් මේ ඔය කියන தত্ত্ব ටික තියෙනවා මාර්ගයට පඩේටපත් වෙච්ච කෙනෙක්ගේ ආනිසංස ලැබෙනවා කියන එක තමයි සූත්‍රෙන් කියවෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මා සක්මන් කරන විටදී සතියෙන් වම දකුණ තැබීමටත් හැරීමටත් පුරුදුව සිටීමේ මෙහිදී পায়ට දැනෙන සංඥා දැනේ. නමුත් සාමාන්‍ය වේගයෙන් ගමන් කිරීමත් හැරීමත් සතියෙන් කළ හැකිය. නැවතීම සහ සිටගෙන සිටීම කලේ නැත. ඔබ වහන්සේ සක්මන පිළිබඳ ලියන ලද පොතෙහි සක්මන කෙලවර නතර වීම ආපසු දක්ෂිනා වත් වම දකුණ ලෙස සිතමින් හැරීම හැරුණු පසු සිටගෙන සිටීම සිටගෙන සිටීම මෙනෙහි කිරීම යන විදියට අනුගමනය කරලා නැත. මා මෙතෙක් කළ ක්‍රමයේ වරදක් ඇතැයි සිතේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සතියේ ධාරාව අඛණ්ඩ නම් ක්‍රමයේ බල බලවත් නැහැ, වැදගත් නැහැ. සති ධාරාව කැඩෙනවා නම් තමයි ක්‍රමසාවිදි දාලා සතිය හදාගන්න. ඒ නිසා මේ සක්මණ නෙවෙයි වැදගත් වෙන්නේ. සක්කන් ලැබෙන සතිය. එහෙම නැත්නම් කායගත සතිය කියන එක මේ කය නෙවෙයි වැදගත් වෙන්නේ. කය අනුෝගිය සතිය. ඒ නිසා සතිය වැඩෙන යම් ක්‍රමයක් තියෙනවා නම් මෙනි කරමින් හෝ නැතුව නැත්නම් නැවතිල්ලේ හෝ වේගයෙන් නැත්නම් පොතේ තියෙන විදිහට හෝ නැතුව අතිය වැඩෙනවනම් ඕන එකක් බිම දැමන කමන්නේ. සතිය වැඩෙන්නේ නැත්නම් පොත ආයෙ බලලා පොතේ තියෙන විදිහට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ තුල සක්මන් භාවනාව පිළිබඳ විශේෂ අත්දැකීමක් මම ඔබ වහන්සේගේ උපදෙස් පතා ඉදිරිපත් කරමි. ඊයේ සවස කරන ලද සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. සක්මන් වාර කීපයකින් පසු පාදයේ පොළවේ ස්පර්ශ වන ආකාරය මෙනෙහි කරමින් සක්මන් කෙලිමි. බාහිර ශබ්ද ඇතුණද ඇසුණද හිත ඊතා හොඳින් යටිපතුල පොළවේහි ස්පර්ශ වන ආකාරය වෙත යොමු තිබිනි. එය ක්‍රමෙන් සූක්ෂම වන බවත් සක්මන් පතය කෙලවර වී ආපසු හැරෙන විටද සිත නොයනස්ව පවතින බවත් හොඳින් වැටහිනි. ක්‍රමයෙන් යටිපතුල් වල සිට දණහිස දක්වා යම් හිරිවැටීමක් වැනි සංවේදනයක් විහිදී යන බව දැනිනි. එය වේදනාවක් නො වූ අතර එයින් සක්මනට බාධා වූයේ නැත. ක්‍රමයෙන් යටිපතුල පොළවේ ස්පර්ශවන සංඥාව තවත් සූක්ෂම වූ අතර මම ස්වයංක්‍රීයව සක්මනෙහි යෙදෙන බවක්ද දැනුනි. බාහිරින් නොයෙක් අරමුණු ලැබුණද මූල කර්මස්ථානය හොඳින් පැහැදිලිව තිබිනි. සක්මන් කාල සීමාව අවසන් වන තැනත් මෙසේ දිගටම සක්මන් කළ හැකි විය. නමුත් පරයන්ක භාවනාවෙන් පසුව නැවතත් සක්මන් පටන් සක්මන පටන්ගත් විට එම తත්වය ඇති නොවිය. එම తත්වයේ සක්මන් භාවනාව තරමක් දියුණු తත්වයකට පත්වීම පත්වීමක් ලෙස හැඟුණි. ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය වගේ දියුණුව తත්වයි නොදියුණු తත්වයි කියන මේ වෙනස අපේක්ෂා වුණොත් අපේක්ෂා බිඳෙනවා. බලාපොරොත්තු වුණොත් බලාපොරොත්තු සුන් වෙනවා. දියුණුවම් දියුණුව හොඳයි. නොදියුණුවම් ඒත් බලාපොරොත්තු කඩා කරගෙන නැතුව බලාපොරොත්තු කඩා කරගෙන නැතුව දිගට කෙරුවොත් විතරක් තේරෙනවා. ඒ මොනම විදිහකින්වත් ඊයේ වෙච්ච සක්මන දැන් වෙයි. ඊ විදිහට මන්ද නරක වෙයි. ඊ විදිහට හොඳ වෙයි කියලා කියන්න බෑ. ඕනම කෙනෙක්ගේ හැටි ඒකයි. ඒක නිසා මේ එක්කෙනෙකුට විතරක් කෙනෙක් නෙවෙයි. අන්න එවැනි தත්ත්වයේදීත් නිතිපතා භාවනා කරන එකයි මේ යෝගාවචරයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මහා සංඝරත්නයට নমස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ අමිල වූ මඟ පෙන්වීම කෘතක් මඟ පෙන්වීමට කෘතඥ වීමට වචන වඩා හැකිතරම් මඟ වැඩිවීමටත් නිහඬ බවත් වටිනා බව මම සිතමි පසුගිය දින කීපයේ මට ප්‍රත්‍යක්ෂ වූ බොහෝ අත්දැකීම් අතරින් ජීවිතයට වඩාත්ම වැදගත් කීපයක් මෙසේ සභාගත කරමි 1 ඊළඟ මොහොත හැම විටම නැවුම්ය. එය කිලිටි කරගන්නා ප්‍රමාණය තීරණය වන්නේ ඒ මොහොතේ මගේ ගොංකමේ තරමටය. එහෙත් දුකක් නැත. මට ලැබී ඇති මොහොතවල් උල්පත් පිරිසිදුය. දෙක. අපි කියන්නේ කකුල් දෙකින්ම ඇවිදිනවා කියාය. නමුත් ඒ පොළවට සාපේක්ෂවය. අවුරුදු 40ක් පොළවේ ඇවිද්දමා කොතරම් දුරකට ඉගෙනගෙන අද සිටින තැනට ආවත් ජීවිතේ පළමු වරට පහත දේවල් දුටුවෙමි. ගොංකමේ ධර්මට නිදසුණකි. 1. ඇවිදින විට හැම විටම එක කකුලකට සාපේක්ෂව අනෙක තිබෙන තිබෙන්නේ නිශ්චලවය. 2. එනම් චලනයේදී එක් කකුලක් අපේ මුළු බරම දරයි. 3. ඒ ඔස්සේ සිතන විට කිලෝ 80ක් වූ මගේ බර ආයාසයකින් තොරව සක්මන් කරවන්නේ කෙසේදයි සිතුනි. ඉගෙනගත් භෞතික විද්‍යා સિદ્ધාංශ સિદ્ધාන්ත රාශියක් ඒට එදිය හැකි බව තේරුණි. ඊතා කෙටියෙන් ශරීරයේ බල රේඛාව ගුරුත්වය ඔස්සේ උකුල් ඇටය මැදින් වැටේ. කකුල් ඇට ඇටකටු වැරදුනා. කකුල් ඇට කොට ලීවර දෙකක් මෙන් වරහන් තුල සරල යන්ත්‍ර බර ඉදිරියට ගෙන යයි. එක කකුලක් බරදරන විට නිදහස් වූ කකුල වැඩි ආයාසයක් නොගෙන ඉදිරියෙන් තබයි. එම ක්‍රියාවලිය ඝර්ෂණය නිව්ටන්ගේ තුන්වැනි නියමය ඔර්ලෝසු බට්ටාගේ දෝලනයක් තුලින් දැකිය හැකිය. 3. තවදුරටත් පොළවට පහත් වූ නිදහස් මිනිසකු වීමට උත්සාහය. හැම පරයන්කේදීම අපට ශක්තිය වෙමින් වැඩවිසූ මහා සංඝරත්නයට ගෞරවය පුද දෙමි. මේ දුර්බල දුර්ලභ අවස්ථාව සංවිධානය කළ කල්යාණ මිත්‍ර මහතුන්ටත් අපහටද දානය ඇතුළු සියලු අවශ්‍යතා සැපයූ සියලු දෙනාටමත් භාවනාවේ යෙදුණු සියලු දෙනාටත් ඊත සිතින් පින් දෙමි. වරදක් වූවා නම් සමා වේවා. ධර්මදේශනා ඊත පිළිවෙලින් අන්තර්ජාලයේ යාවත් කාලීන කරන සියලු දෙනාටමත් ඊතා ගෞරවයෙන් පින් දෙමි. ත්වන් සරණයි. ඒ සක්මන පිළිබඳව සරුවචන් වහන්සේ චිත්‍රයක් අඳිනවා කරත්තරෝදක අපේ ජංගාස්තිය කරත්තරෝදේ අරේ වගේ පතුල නේමිය වගේ අරේට වෙච්ච බර නේමියෙන් කොලෙවරට යනකොට ඊගාව අරේ ඇවිල්ලා බර ගන්න හැටි ඒ නිසා ගමන් කරනකොට එක අරේක තමයි බල රේඛාව වැටෙන නිසා සතියට නමක් දෙනවා ඒ කාරෝ කිය. බර ගන්න අරේක විතරයි සතිය බලන්නේ. කරත් එක අරගෙනනකොට ෆෝක්ස් යනවා. ඒ කියන්නේ ඒකේ තියෙන අර කැරකෙනවා. එක අරයයි එක වෙලාවට බරගන්නේ. හරියට ඇක්සල් එකේ ඉඳලා පොළොවට බර සම්ප්‍රේෂණ කරන එක අරයක ඒක දන්නානම් ඒකට ඒකට යොදන සතියට කියනවා ඒකාරෝ කියලා. ඒක තමයි මේ කකුලේ සිද්ධ වෙන්නේ. ඔලිම්පික් දුවන ක්‍රීඩකයෙක් කකුල දිහා බලනද එක් අකුලක් ගන්නකොට අනික් අකුල ඇවිල්ලා ඒ බර ගන්න හැටි ඒසට ඒ ඔක්කොම එකතු වෙච්චාම රෝදයක් වගේ තමයි කරකෙන්නේ. ඉතින් ඒක මෙතෙන්ට මිනිස්සයා <clears throat> දෙපාසතා නැගිටලා එන්න අවුරුදු කෝටි 40ක් කෝටි ලක්ෂ 40ක් ගිහිලා තියෙනවා. කකුල් දෙකෙන් නැගිටගෙන. ඉතින් ඒ නිසා මේ හැම පීවරක් තබන වෙලාවෙම අච්චර පරිණාමයකින් ආපු වැඩපිළිවෙලක් මෙ යන්නේ. නමුත් භාවනා කරන්න තියලා අපි ඒක දිහා බලන්නෙත් නැහැ. ඒ නිසා යම් වෙලාවක ඒ බර සන්තුලනේ දකින්නකොට යවුරුදු ලක්ෂ ගානක ඇතිවෙච්ච ස්වභාවික වර්ණය හරහා තමයි අපිට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පියවරක් තබන වෙලාවට සතිය යොදනවයි කියලා කියන්නේ අපි කොච්චරක් අපේ බොඩි නොලෙජ් එක නැත්නම් ශරීර ශරීරයේ තියෙන ඥාණය පාවිච්චි කරනවද ඒ කියන්නේ නොබල ගමන් කරන්න ගියා තමයි පය වදින්නේ උලුක්කු වෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඒ නිසා නිතරම ඒ ඒකාරෝ බර ගන්න කකුලට හිත තියාගන්න. ඒක ගමනේදී සතියට අරමුණු කරගන්න. පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් මළුවක් සාදා ගැනීමේදී බිම සකසා ගන්නා අයුරු කාරුණිකව විස්තර කර දෙනමෙන් ඉල්ලා සිටිමි. වැලිය ඇතිරීමේදී අඟල් කීයක් උසට එය ඇතිරිය යුතුද? කකුල ගිලා බැසීම නුසුදුසුද? තෙරුවන් සරණයි. ඒක මම දැන් සක්මන් පොතේ ඇඳලා හරිගස්සලා දීලා තිනවා. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට ගිහලා ඒ පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා මූලිකව ඔය අහන ප්‍රශ්නට උත්තර ඒකේ තියෙනවා. ඒකේ හුඟක් සියුම් උත්තර නැහැ. නමුත් යම් මට්ටමකට හදාගන්න විස්තර තියෙන නිසා මම හිතන්නේ මෙහෙත් කිනාවසක් මම පොත් වගේක් ඉවරද දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එක ගන්න පුළුවන් නැත්නම් අමරනාථ පොඩ්ඩක් කතා කරන්න. එතකොට හරි අසලා දෙයි. ඒකේ තියෙනවා මේ දල රේඛා සටහන් හදා ගන්න හැටි. ගරු ස්වාමීන් වහන්සේ මෙය මගේ ප්‍රථම දින 11ක භාවනා වැඩසටහනයි. මීට පෙර දින 3ක හෝ 4ක වැඩසටහන් වලට සහභාගී විය. මෙම වැඩසටහනේදී ප්‍රථම වතාවට දිනකට පැය 18කට වඩා निराහාරව සිටීමි. සමහර දිනවල සුළු අපහසුතා ඇතිවිය. දිගු කාලයක් මේ කරන විට ગેස්ට්‍රයිටිස් වැනි තත්ත්වවලට ගොදුරු වේද. එයින් මිදීමට ඔබ වහන්සේලා අනුගමනය කරන ක්‍රම මොනවාද? දින ගණන වැඩිවන විට භාවනාව පුරුදු පුහුණු කිරීම පහසු බව මම සිතමි. එම නිසා වැඩි දින ගණන් වල වැඩසටහන් වලට ඉඩ ලැබෙන පරිදි සහභාගී වීමට අදහස් කරමි. කරුණාවෙන් උපදෙසක් දෙන්න. තෙරුවන් සරණයි. අපි මේ වෙනකොට 2017 පළවෙනි මාස ආයේ වැඩසටහන් ප්‍රසිද්ධ කරා මීත්‍රිගල. ඒකෙදී ওই ප්‍රශ්නේ මතුවුණා ගොඩක් කෙටි දවස් පහේ හයේ අතේ වැඩසටහන් වැඩිය ඒ නිසා දීර්ඝ කාලින වැඩසටහන් නැතිය කියලා. ඉතින් මම එනකොමුත් මම එකෙන් අයින් වෙලා ඒ මත දරණායකේ මතවාද තිබුණා. ඉතින් ඒක හරි අමාරුයි 100%ක්ම ගන්න. මොකද අපි දැන් අවධානය යොමු වෙලා තියෙන බලනකොට ආධුනිකයන්ට. දැන් මම නැති කාලේ උදාහරණයක් වශයෙන් නිසන්වනේ නිසද්ද ඒ කියන්නේ ගුරුවරයෙක් නැතුව කරන රිට්‍රීට් තියෙනවා. ඒවයි ඕනනම් තියාගන්න පුළුවන් තුන් සැරයක් විතර ආපු අයට ඉඩ දෙන්නේ. තවත් 10 15ක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක දැනට අංග සම්පූර්ණ අපිට ওই ප්‍රශ්නට උත්තරයක් නැහැ. අවුරුදු දෙකකට සැරයක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. අනික එන්නේ නැති අවුරුද්දේ බ්‍රිස්බේන් වල මේ විදිහට තවත් 10ක් කරනවා කියන එක අපි ගත්තේ අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා. ඒ වෙලාවේදී අපිට මෙච්චරම ආශිර්වාද ලැබුණේ නැහැ. නමුත් දැන් ඒක වෙනකොට කවුරුත් වගේ ඒක අනුමත කරලා තියෙනවා. මේ තරේ ඇත්තටම මම දවස් 10 තමයි දුන්නේ බලනකොට දවස් 14ක් කරගෙන. මෙල්බන් වලට දවස් 3යි දුන්නේ දවස් 7ක් කරගෙන. නිව්සීලන්ත වලට දවස් 21යි දුන්නේ 18යි දුන්නේ 21ක් කරගෙන. මම ඇවිල්ලා මේ වැඩ කරලා බලනකොට දවස් 50ක් වෙන් කරලා අරගෙන මම දුන්නා තමයි ඇත්තටම තමයි දුන්නා තමයි. නමුත් බෙදා ගන්න ගියා නම් සීමාවක් නැහැ. බුද්ධමාකාර බෙදා ගැනීමක් බෙදා ගන්න. ඉතින් ඒ වගේම තමයි ලොකු සාන්ති ඉන්න තැනම මම ප්‍රකාශ කරන්නේ මම කී සැරයක් බ්‍රිස්බේන් ඇවිල්ලා බැනලා ගිහිල්ලා තියනවාද? මේවා සංවිධානය කරන්න ඒතකොට. සුබෝධරාමට ගිහිල්ලත් මම සෙනඟ ඉන්ටර්නෙට් බැනලා තියෙනවා. මොකද ලොකු සංචින් නැසන කවදාකවත් මට බෑ කියන්න බෑ. මොකද මගේ තියෙන එලෙංගතුකමට. නමුත් කවුරක්වත් අත දෙන්නේ නැහැ. දැන් අද වෙනකොට සුබෝධරාමයේ බ්‍රිස්බේන් දෙකම හොඳටම සංවිධානය වෙච්ච ආයතන දෙකක් බාට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඒ වුණාට පස්සේ මේක නෙවෙයි අවසානේ. මේක තව ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා එහෙ සති ගෲප් එක කරනවා මෙහි අමරනාත් කරනවා ඒගොල්ල ඒගොල්ලන්ට අදහස් ප්‍රකාශ දෙන්න මොකද මම සාමාන්‍ය වගේ එකටවත් මම මම විස්තරවලට ඔළුව දාන්නේ යම් විදිහකට මේකේ අර්ථය එන ප්‍රයෝජනේ තියෙනවා කියලා දන්නවනම් කවුරක්වත් නෑ අපිට බාධා කරන්න බාධා වෙන්නේ මේ කෑදරකමට ගින්න ගන්නව කරනවා සංවිධානය කරන්නේ එතකොට මම බයිනවා ඒක ඒකේ මගේ වෙන්න ඕනේ අද වෙනකොට අවිල්ලා තියෙනවා තැනකට ඉතින් ඒවට ලැබිච්ච එක විදියකට අනියමාර්ථයෙන් කරන සුභාශින්සන තමයි මේ දීර්ඝකායන වැඩපිළිවෙළවල් කරන එක. ඉතින් ඒක නිසා මේ මේ මොනවාද මතය ලොකු ස්වාමීන් වහන්සේ තමරණාතත් ලිඛිතව දෙන්න දීලා ඊගාවට සැලසුම් කරනකොට එවුවා ඒ යෝජනාවට අතුල් කරන එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ. ඒකේ මුල් කැලේ මොකද? ඒ ලියුමේ ඔය මං සාකච්ඡා කරේ පස්සේ ටික විතරයි. මේ මාගේ ප්‍රථම දින 11ක භාවනා වැඩසටහනයි. මීට පෙර දින 3-4ක වැඩසටහන් වලට සහභාගී විය. මෙම වැඩසටහනේදී ප්‍රථම වතාවට පැයකට දින 18කට වඩා නිරහාර ආහාර ගැනීම ප්‍රශ්නේ ඉතින් ඒක ඇත්තටම මම දැකලා තියෙනවා අවුරුදු 60 70 වහනකම් කරපු ස්වාමීන් වහන්සේලා දිග්ගටම ગેස්ට්‍රයිටිස්. මොනක්වත් නැහැ. ඉතින් කතා කරන කියන්නේ මේ කතා කරන්න එපා මේ කර්ම රෝගයක් මොන විදිහකට කරන්න බෑ. එමෙ නැත්තම් ඊට වැඩි සංඛ්‍යාවක් මම දැකලා තියෙනවා රැට හොරෙන් කන සංඛ්‍යා. ඒකත් හොඳ වැඩේ. ඒකල් කියනවා බත් කාලා කවුද අපාය යන්නේ කියලා. බත් එක්ක කෑවම මොකද කියලා. ඉතින් එතකොට ওই මම ඒ කතා කරන්නේ අපේ කම්පැනි කට්ටිය ගැන. ගිහියන්ගෙත් ඒ වගේ තමයි. මේ සමහරකට ඒක කරගන්න බෑ. මේ භාවනා කරලා පින් ලැබනවා නෙවෙයි මං කියන්නේ. භාවනා කරන්න පින් කරලා තියෙනවා. පෙරකල විශාල පිනක ආනිසංසයක් තමයි අපිට භාවනා කරන්න හම්බ වෙන්නේ. භාවනා කරන පිරිසක් එක්ක ඉඳ හම්බ වෙන්නේ. භාවනා මධ්‍යස්ථානට යන්න හම්බ වෙන්නේ. භාවනා කරන බඩගින්න ඉන්න පුළුවන් වෙන්නේ. ඒක මේ උපක්‍රම වලින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිසා හොඳට මතක තියාගන්න අපිට මේ භාවනා කරන පිරිසක් එක ඉන්න හිතුණත් වැඩ කරන පිරිසක් එක ඉන්න ලැබුණත් පෙරපිනා. ඒ නිසා මේකට උත්තර නෑ අපි ਸਰවඥාන්ස අපිට දීලා තියෙන චතුමඳුර එහෙම නැත්නම් ඒ බඩගින්න එන වෙලාවේදී පාවිච්චි කරන්න බේසජ්ජයක් විදියට චතුමඳුර තියෙනවා. ඉතින් සමහරකට ඒක සප්පාය නෑ. ඒක නිසා උත්සාහකරනද මේකට 100%ක් උත්තරයක් නෑ. බුරුමේ ගියාට පස්සේ අවුරුදු 8 18 වයසේ ළමයි 50ක් 500ක් පැවිදි කරනවා. කිල්ලෝ දේශෙම නැහැ, කොල්ලෝ දේශෙම නැහැ. මොනක්වත් නැහැ. කිලම්පතක්වත් නැහැ. ඒක හොත්තටම බඩගිනි වෙන වයස. කොහොම කරනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් හොත්තටම පුළුවන් කාර අම්ම කෙනෙක් හිටියොත් හන්දෑවට පොඩි කොකක්කොලා කෑන්නක් ගෙනත් දීලා පොඩි කට දීලා යනවා. හන්දෑවේ මොනවක්වත් හම්බ වෙන්නේ නැහැ. දැන් රිට්‍රීට් එක තියෙන වෙලාවට නම් මම දැක්කද මේ දවස්වල එක්කිනුට අවස්ථාවක් දීලා තිනවා ගිලම්පසක් පූජා කරන්න. ඒත් පූජා කරන්නේ ඔය මේ ග්‍රේප් ෆෘට්ස් වගේ මොන හරි ඉස්ම ටිකක් හරි ගසලා දෙනවා මිසක් තේ බොන්නෙත් නැහැ. ඒ රටවල තේ බොන එකක් තහනම්. කොත්තමල්ලි වලට තහනම්. ඔක්කොම මේ මේ අපි අපි තාමනි ලංකාවේ ගිලම්පත කියලා ගත්තට බුරුම රටේ කැමති නැහැ. කෝපි වලටත් කැමති නැහැ. තායිලන්තේ වෙන විදියක්. ඒ නිසා ඒක එක පැති වලට ගියාම රේරුකාණ සංස්කෘතික පොත කියවන්න උපසම්පදා සීලේ ඒ වගේ පොත්වල කියලා තියෙනවා ලංකාවේ ගොඩ දෙනෙක් මේ ගිලම්පස නිසා ගොඩාක් මේ තිල්පත පොඩ්ඩක් ඔද්දල් කරගන්න. ඉතින් සමහරලාට හිතනවා එහෙම හරි කරලා කමක් නැහැ මේ දේ කරගෙන පැවිද්ද නැත්තම් භ්‍රමචර්ය එහෙම නැත්තම් මේ විකාල භෝජන ශික්ෂාපද රැකගෙන ඉන්න එක ලොකු දෙයක්. ඒක නිසා හැම කෙනෙක්ම තම තමන්ගේ සියුම් සමතුලනයකින් තමයි මේක කරගෙන යන්නේ. පොදු උත්තරයක් මේකට ඇත්තේ නැහැ. කරලා බලන්න ඕනේ සමහරුන්ට ඒක ප්‍රශ්නයක්ම නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මට තිබුණේ එකම බය පැවිදි වෙන්න ඕක විතරමයි. පැවිදි වුණාට පස්සේ බලන්න බොරු එහෙම නැහැ. නැතකර නැතකර ඉච්චරමයි. ආය මොනවාක්වත් සකස් වෙන්න උනේ නැහැ. වන්දිල්ල මේන කාලේ මාස 8ක් විතර වගේ ඇඳාට කිරිතේ එකක් බීලා කැඩිච්චින් මාරි බිස්කට් ටිකක් කාලා උත්සාහ කරා පුළුවන් තරම්. මං හිතුවා වැඩේ නම් ගැස්සේ නැහැ මොකද ඕගොල්ලෝ වගේ නෙමෙයි මට දවසට පස්සරයක් කන්න ඕන. මේ බත් එක බෙදලා දෙනකොට මූණ පේන්නේ අම්මගේ. රුවන්වැලිසෑය වගේ. දෙන කින තැන බත් කන්න තියන්නෙත් නැහැ මට අම්මා. පුදුමාකාර කැමනක් කන්න ඕන. ඒකෙත් ඒ වයසේ වැරද්ද. ඒකම තමයි ප්‍රධානම දේ උනේත් මට පැවිදින වෙන්න. මොකද මේ කොහොම බේරන්නද මේ කියලා පැය 18ක්. නැවත ඒ කියලා බලනකොට ඔය යකාව කියන තරම් කළු පාට නැහැ. නිසා උත්සාහ කරලා බලව තම තමන්ගේ නැනපමණි. කරු ස්වාමින් වහන්සේ මෙම වැඩමුළුවේදී මට ලැබුණු අත්දැකීම් වාර්තාවක් ඊයේ ඔබ වහන්සේට ඉදිරිපත් කර කමටහන් ලබා ගත්තෙමි. ශරීරයේ බොඳ වී ගොස් ඇටසැකිල්ලක් බවට පත්වීමද මගේ මරණයේ අත්දැකීම් අත්දැකීම් ලබා ගත්තද යෝගියා මම වෙමි. කායේ සහ ඉරියව්ව සිහිය පවත්වා ගැනීමට දැන් මගේ සාමාන්‍ය ජීවිතයේ වී ඇත. ඊයේ රාත්‍රියේ මා ගත කළේ අවදියෙන්ය. නිදා ගැනීමට කොපමණ උත්සාහ කළත් නොහැකි විය. හිත කැඩපතක් මෙන් පැහැදිලිය. ඉරියව්ව හොඳින්ම දැනේ. සිතුවිලි වලින් පිරුණොත් නිින්දයයි කියලා හිතලා දන්න තරමේ ගාථා පිරිත් මෛත්‍රී භාවනාව හිතෙන් කීවෙමි. එයින් හිත වැහෙන බවක් දැනුණත් එය නිින්ද යාමට පිරවීමක් නොවිය. වරක මගේ ඇඟ ඇඳට බර වී ඇති කොටස සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී නොපෙනී ගියේය. එය හරියට මට සක්මන් භාවනාවේදී පරතෝ බැල්ම වැටෙන වේලාවට වැටෙන වේලාව සමග පාවෙනවා මෙන් දැනෙන වේලාව වැනිය. මා නින්දට උත්සාහ කළෙමි. මගේ මුළු ඇඟම නොපෙනී යනවා මෙන් දැනුනි. ඒත් ඇඟ ඇති බවට කිසියම් දැනීමක් තිබුණි. තවත් වර එක දෝලාවකින් වාගේ යම්කිසි ෆෝස් එකකින් මාව උඩට අදින්න පටන් ගනී. මෙසේ නිින්ද නොයන අරගලයක යෙදී සිටි මා ටික වේලාවක් නිින්දට ගිය බව දැනුනේ පාන්දර හැරීමෙනි. එය පුදුම පැහැදිලි අවදියකි. උද්‍යෝගිමත්ය වෙහසක් නැත. මා නැගිට පුටුවේ ඉඳගත් ගමන් ආනාපාන සතිය සමග හිත නියුණු ස්වභාවයකට ගියත් ඉන් නැගිට උදේ වැඩ කෙලිමි. අදාළුවේම පරයන්කේ වාඩි වූ ගමන් භාවනාවට හිත නිමග්න විය. විනාඩි 20ක් පමණ විශේෂ සිද්ධීන් නොල නොඋන නමුදු කිසිදු සංඥාවක් නොදැක්කෙමි. ඊළඟට මගේ කකුල් දෙකෙන් පටන්ගෙන එය එක්වන තැන උදරයද පපුවද අද්ද වශයෙන් තදින් නිරීක්ෂණය කිරීම කිරීම කිරීම දැනිනි. ඔළුව පහතට නැමී මුහුණේ පපුවේ ගෑවි තිබූ නිසා මට දැනුනේ ඒ මගේ ඇස් දෙකෙන් නිරීක්ෂණය කරනවා මෙන්න ඊළඟ මොහොතේ විදුලිය වදින්නා වැනි දෙයක් සමග මගේ පපුව හුලම් පිම්බෙනවා දැනුනි. තව ටිකකින් මගේ ගමේ වෙල්යායත් සමග ඇති තැනිතලා ඉදමකට සම්පූර්ණයෙන්ම හඳ එළිය වගේ ලස්සන සෞම්‍ය එළියක් වැටි ඇති අයුරු දැක්කෙමි. ඊළඟට නිල් පාටට හුරු අහස දැක්කෙමි. එය නමුත් ඒ තිබුණේ මගේ ඔළුවට ඊතා කිට්ටුවය. තව ටිකකින් හරිම ලස්සන සඳක් වගේ කහපාට එළියක් ඒ වටේම ඒ වටේ ලා කහපාට රවුමක් සමග මා දෙසට පාවී ඇවිත් නොපෙනී ගියේය. හිරිවැටීම තද කිරීම රිදීම් එන්නට ආවත් යාන්තමින් ඇවිත් යයි. පරියංකේ කකුල් දෙක ලෑලි ලෑලි මෙන් පැතලි වී දි รา පත්ව කැඩී ගියේය. හොඳින් මා ඉදිරියේ හිටගෙන හිටි මගේ රූපේ බලාගෙන ඉද්දී කෙස් ඉදී හම වියලී රැලි වැටි දි รา පත් විය. ඊළඟට වේදිකාවක් උඩ පර්යංකේ සිටින ඔබ වහන්සේ දි รา පත් උනා දැක්කෙමි. අයියෝ <laughs> ඒක ඇල්ලියන් නැතුව ලිවනජෝ. <laughs> විවිධාකාර බොහෝ දේවල් මට සිදුවිය. ගරු ස්වාමීන් වහන්ස මගේ ඇතුළත වෙනස් වීමක් මට දැනේ. සිතුවිලි එනවා ඊටාම අඩුය. වෙනදා වගේ දොඩමළු වීමට ඇති වමනාව නැත. මම ඔහේ සිටිනවා වැනිය. බුදු පියාණන් වහන්සේගේ ජීවමාන බුද්ධ පුත්‍රයෙකු වන ඔබ වහන්සේගෙන් කමඨහන් ගැනීමට හෙට සිට නොහැකිය. මා වෙත අනුකම්පා කොට මාගේ මේ ගමන ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේ ලබා උපදෙස් ලබා දෙන මෙන් බැගහපත්ව ඉල්ලමි. ඔබ වහන්සේට කෘතගුණ සැලකීම සඳහා ඔබ වහන්සේ කියා දෙන බුදු පියාණන්ගේ ධර්මයේ පිළිපදිමි පොරොන්දු වෙමි. ඔබ වහන්සේට නිරෝගී භවත් දීර්ඝායසත් පතමි. ඔය ඔය මුදු කතාව පුරාම කියන්න තියෙන්නේ කොතන හිටියත් නිදාගෙන හිටියත් නිින්ද ගිහිල්ලා තිබුණත් ශරීරයේ සැහැල්ලුවෙන් තියන්න ඉගෙන ගන්න ඒක ලේසි වැඩක් නෙවෙයි. අපි හැම වෙලාවෙම කුරුසෙත් තියලා එන ගහලා වගේ පෙන්නලා තියෙන මේ අනුන් සන්තෝෂ කරන්න. දැන් පුදුමාකාර වදයක් විඳින්නේ. අපි අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්නේ. උඩට ඇඟත් එක්ක ජීවත් වෙන්න පූසෙද්දියා බලන්න. උයි ඉන්න හැම ඉරියව්වෙදීම පුදුමාකාර සහැල්ලුවක ඉන්නේ. එම්බැන්න මාළුවෙද්දියා බලන්න කියනවා. ඌ කවුරුත් සලකන්නේ නැහැ. ඌ හැමගෙනා ඌ දිහා බලනවා. ඔය ඌ මොකාදියවත් බලන්නේ. පූසා පූසා රජුරන්ගේ මේ සිංහාසයෙන් නැග්ග චිප් කියන්නේ නැල්ලුනේ. බල්ලෙන් නැග්ගනම් පයින් ගහලා එළවන. පූසනක් ගන්න මොකුත් කියන්නේ නැහැ. මොකද ඒ තරම උගේ අර ඉරියාව පැවැත්වීම. ඒ මේ ඥානාරාම ස්වාමීන් මම දැක්කේ ඒක තමයි බලාගෙන ඉන්න පුළුවන් ඕන ධර්මයක් වෙලා හැම වෙලාවෙම හොබවනවා. ආසනේ හොබවනවා. සැහැල්ලුවෙන් ඉන්නේ. ඇඳට ගියත් නිදාගත්තත් එකයි නැතත් එකයි සම්පූර්ණ ඉන්නේ නිකන් මේ අට මේසරේ ගිය වෙලාවේදී ওই ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් නැති වෙන්න ඉස්සලා සැරේ 96 දී නැතුනේ 95යි වයසේ වෙලාවේදී මට ගියාට පස්සේ මට 9ට අපොයින්ට්මන්ට් එකක් දුන්නා. ඊට පස්සේ මෑනියෝ මට ඇවිල්ලා කිව්වා සයිඩෝ තාම ඉන්නවා සෝන්සේ ඇතුළට යන්න කියලා කාමරට. යනකොට මට හිතා ගන්න බෑ හරියටම බුදු පියාණන් වහන්සේගේ සැතපෙන බුදු පිළිමේ එහෙම්ම ඇඳ උඩ තියෙනවා විත්තිය දිහා හැල්ල බුදි. මගේ වෙලාව මට ඕන කතා කරන්න තිබ්බා. එසිකෝ නෑ සෝන්සේ වෙනුවෙන් ඉන්නේ ඔය කතා කරන්නේ මොකක් නෑ මට ආසයි මේක බලන්න ඉන්න. මට කවදාකවත් බෑ කරන්න. මම කිව්වොත් මම විනාඩියට ඉන්නේ අන්දරේ මැරෙනවා වගේ. ඕනේ අතකට දාගන්නවා මම ওই මම බලන්නේ මම ඒකයි විස්පෑ. අරක හරියටම විවේක වෙලා හරියටම මම මෑණියට කතා කරලා පෙන්නවා. විනාඩි ගාණක් මම බලන්නේ හිටිය සම්පූර්ණ සැතපෙල නිින්ද ගියාද නැද්ද කියන දන්නේ පිටිය දිහා කරලා ඒ දිහා බලනකොට හිතෙනවා මේ ඇඟක් කොච්චර කල් පාවිච්චි කරලාද ඒකට දෙන්න තියෙන උප්පරීම සැප දෙන සුඛභෝගීත්වය නෙමෙයි ඒක වෙන කතාවක්. සුඛෝපනේ ඉන්න ඉඳුන් හිටුන් ඉරියව්ව කියලා කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම කියලා. අපි ඉච්චරයි දන්නේ නැත්තේ. අපි හැම වෙලාවෙම මේක කුරුසෙට තියලා එන ගැහුවා වගේ පුදුම පදයක් දීකන තියෙන්නේ. පොඩි එක අතුලේක නෑ. පූසෙක් ගාවේක නෑ. මාළුවෙක් ගාවේක නෑ. ඒ නිතර බලන්න ඒ සත්තු වැඩිකල් ජීවත් වෙනවා. මොකද හේතුව හැම වෙලාවෙම රිලැක්ස් එකේ ඉන්නේ. මේක අපි රිලැක්ස් ඉන්නේ නැත්නම් මේ සමාජය පිනවන්න හදනවා. මේ අනුන් නලවන්න ඒගොල්ලෝට ඕන ඕන තාලවලට හදන්න ගියාම උන් ඉවරයිකොත් ඇත්තෙත් නෑ අපිට ඉවරයිකොත් ඇත්තේ නෑ. නිසා නිින්ද කියන තුනට කමන්නේ අතර ගිහලා හොත්තට රිලැක්ස් කරන්න. සම්පූර්ණ රිලැක්ස් කරන්න. එතකොට නිින්ද ගියා වගේ ලොකු සංසි කියන්නේ එතකොට හිත විස්්‍රාම වෙනවා කියලා. නිින්දක් අවශ්‍ය කරන්නේ නෑ. එකයි මේ තමන්ගේ කයට පුළුවන් තරම් මෛත්‍රී කරන්න අයිති කරනවා කියන්නේ මේ රූප අලංකාර කරනවා අනම්මනම් මේ බොඩි බිල්ඩින් කරනවා රූප සුන්දරි තරඟ පෙන්වනවා කියන එක නෙවෙයි. ඉන්න ඉන්න ඕන වෙලාවක ඉන්න තැන පහසුවට ඉන්න බලන්න. එතකොට භවනා කරත් නැතත් ඇඟෙන් සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නැති කිරීමට උත්සාහ දරන මෙම අවස්ථාවේ මෙම ප්‍රශ්නය අසනවාද නැද්ද ගැන සිතුවෙමි. නමුත් එය ඇසිය යුතුයයි සිතමි. මිනිබිරිය සමග පාසල් යන විට අපි දෙදෙනා බුදුගුණ ගාතාවත්, දහම්ගුණ ගාතාවත්, සංඝගුණ ගාතාවත් පාසල් ගේට්ටුව ළඟට යන තෙක්ම කියමින් යන්නෙමු. පසුව ඇය වම් කකුල තියලා පය තබන විට පය තබන හැටි කියා දුනිමි. දැන් අපි දෙන්නාම එසේ ගමන් කරන්නෙමු. වරින් වර ගාතාත් වම දකුණත් කියමින් යන්නෙමු. එසේ ගියා මිසක ඔබ වහන්සේ කියා දුන් අනායාසයෙන් වන සිදුවීම ඇයට කියා දිය නොහැක. පුංචි දරුවන් උදෙසා ආරම්භා ඇති සතිපාසල ඊටමත් අගය කරමි. ඒ පිළිබඳව දුටු සිනමා දර්ශනයේ නැති නැරඹීමේදී සිසුන් දැක්කූ දක්ෂතාවය නිසා netුවකට කඳුලක් ගලා ඒම නිතින්ම සිදුවිය. දරුවන්ට ප්‍රායෝගිකව සතිය පුරුදු කරන්නේ කෙසේද? ඊතා කිටියෙන් වදාරනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. දැන් වයස වැඩි. ඔව්ව කිව්වට තේරෙන්නේ නැහැ. දැන් ඇට මෝරලා තියෙන්නේ. මේ පොඩි කාට පොඩි කමන්ට දෙන්න මං කියලා දෙන්න. ඔය නාකිච්චන්ඩ ගන්න රෙඩ්ලේසි පොඩි උන් ගන්න. මට දැන් එපා වෙලා තියෙන නාකිච්චන්ඩ උපත්. දැන් නාකිච්චෝ ගන්නවා පොඩි උන්ට ගන්නවා. හදන්නම බෑ. අර පොඩි එකාට ඌ ඉන්නේ පොඩි එකා ඉන්නේ දැනටපත් අනායාතේ. ඌට උගන්නන්න හදනවා වම තියවන් දකුණු තියපන්. ඒ ටික ආයි ආයි ওই ටික අයින් කරපුවාම හරි. පොඩි එකා ඉන්නේ එතන. හොඳයි අත්තම්මලා හොඳයි මම නරකයි කියනවා නෙවෙයි. එවනට අර පොඩි එකා කුරුසි තියලා එන ගහලා දැන් කුරුසි ගලවන්නේ කොහොමද කියලා. ගහන්න එපා. ඌ යන්නේ කොහොමඩක්වත් අනායාසෙ. අර ගාල්ලේ ඒ උපාද මේ මේ ටීචර් කෙනෙක් ගිහිල්ලා පන්තියේ ළමයින්ට කතා කරලා කිව්වලු මං කෝ කට්ටියට කිව්වා බුද්ධ ධර්ම වචන පාවිච්චි කරන්න එපා. මේ ඇවිදිනකොට සතිය පිහිටියු. ඉතින් කියලා දුන්නේ අයියෝ ටීච් ඔය සක්මන් කරන හැටි උගන්නන්න කිව්වලු. ඒ ටීචර් ඔක්කොම කිව්වා මේ පය තියන්න මේවා මේවා කියනවාසේ ඒ ළමයා උදටම දන්නගෙන නැත්තම් බ්‍රහ්ම ලෝකෙන් ආපු ළමේ අයියෝ ඔය කියන ටීචර් ධක්මං නැටු ගන්නන්න කිව්වලු පොඩි උන්ට මොකක්වත් ගන්නන්න ඕනේ නැහැ හොඳට බලන්න පොඩි එකා කරන හැටි ඌ අනායාසයෙන්ම තමයි සියලු දේ කරන්නේ. ඒක නිසා මේ පොඩි කට්ටිය කියන දේවල් කාට හරි ඕනේ නම් මේ දවස්වල අර මෙල්බර්න් මේ නිව්සීලන්ඩ් ඉන්න කට්ටියට ඔක්කොට මේ තොරතුරු ගිහිල්ලා තියෙනවා. පොඩි උන් කරලා රක්මන් කරන වැටෙන දේ කියන හැටි. මයි ළඟ තියෙනවා කාට රෝන් නම් එන්න අවුරුදු 4ක ළමේ කියන ධම්මජීවහන්තන් රිපෝට් කරන්න කියලා මම සක්මන් කරන්න හැටි. අම්මා ලියනකොට කියන ඕක නෙමෙයි ලියන්නේ. මෙන්න මෙහෙම ලියන්න කියලා ඊට පස්සේ කියනවා වොයිස් කට් එකක් කරන මගේ වොයිස් කට් එක අරින්න කියලා තමයි ජීවහන්තුරා. අවුරුදු 4ක පොඩි ළමයෙක්. අම්මා ගිහිල්ලා කියන්නේ මේ කාපට් එක ඇවිදිනකොට කාපට් එක තේරෙනවයි කියලා. අම්මා කියන එක ලියන්න එපා. මං කියන එක කියන ස්වාමීන් වහන්සේට කියලා. ඒ ඒ මිනිස්සුගේ තියෙන අධිකාරී ශක්තිය, මේ මිනිස්සු නේ පොඩි උන්ගේ. බුද්ධම අධිකාරී ශක්තියක් තියෙනවා. ඒක බලනකොට හිතෙනවා පුංචි කාලේ ඒ දුන්නා නම් ඒ පටලවන්න දෙයක් නැහැ. අනායාසයෙන්ම ඉන්නේ. ඒ නිසා මට දෙන්න පොඩි එකක් දෙන්නේ නැහැ අත්තමට කියලා දෙන්නෙම නැහැ. ඒ කැමති නම් එන්න 24 වෙනිදාට මේ කොහෙද මේ පොරස්ලික් පන්සලට අපි එදාට බලාපොරොත්තු වෙනවා නාකිච්චයන්ටයි පොඩි උණ්ඩයි ඔක්කොටම කියලා දෙන්න. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරුතර පූජ්‍ය පාදයන්ෙනි පරියංක භාවනාව ඊයේ සවස එක් පරියංකයකදී වරින් වර ආශ්වාස ප්‍රශ්වාස සංඥාව නොදැනී ගියද බොහෝ වේලා ඒ ප්‍රකටව සියුම්ව ඇතම් විට ඇතම් විට තරමක දිගු ඇතම් විට ඊතා කෙටි වශයෙන් දැක ගන්නට හැකි වූ අතර මුළු කාලය පුරාම කිසිදු ඉරියව් වෙනසකින් තොරව සිත මූල කර්මස්ථානයේ විතර ඇඳවීමට හැකි විය. ඊට පසු පැවති පරයන්කේදී ටික වේලාවක් මූල කර්මස්ථානයට සිත යොමු කරමින් සිටියේදී නොදැනුවත්වම කිසිදු දැනීමක් හැඟීමක් නැතුව කය මුළුමනින්ම නිසල්මන්න ගොස් තිබෙන්නට ඇති බව බොහෝ වේලාවකට පසු වැටහිනි. එහෙත් තවම කය මුළුමනින්ම නිසල්මන්න කිසිදු ආකාරයක වැටහීමකින් තොරව පැවති අතර සිතද නිසල්මන්න සිදුවෙන දේ බලා සිටියක් වැනිය. මෙසේ සිටියේදී එක් අවස්ථාවක ලා අඳුරු පැහැති අවකාශයක් ඉදිරියේ පැතිර ගියා වගේ දැනිනි. ටික වේලාවකට පසු නැවත වැහි අඳුර සහිත අහසක වැහි අඳුර සහිත අහසක පැහැති කලාවක් සියුම් දීප්තියක් සහිතව ඉදිරියෙන් පැතිර ගියාක් මෙන් දිස්සූ අතර එයද ටික වේලාවක් එසේ තිබිනි. සිත ඒට නතු විය. මේ අතරතුර අතපය සෙලවීමක් වත් වමනා නොවූ බව සිතේ. තවමත් මුළු කයම නිශ්චලය. භාවනා වේලාව අවසන් වී ඇති බව වැටහෙන්නට විය. මා નિરાයාසයෙන්ම වාගේ නැගිට්ටත් ටික දුරක් ඇවිදගෙන යද්දී කය පිළිබඳව කිසිම වැටහීමක් නොදැනිනි. අද උදෑසන පරයන්ක භාවනා අවස්ථා තුනේදීම ගැටලු සහගත බවක් විය. ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳ දැනීම ඊටමත් ඊටමත් සියුම් අප්‍රකට වෙයි. හෝ සැඟවි ගනී. එසේම සිත ඒ කෙරෙහි රැඳවිය හැකි වන්නේද වාර 5ක් 6ක් වාගේ සුළු ප්‍රමාණයකි. එවිට විපිලිසර වෙමි. මූල කර්මස්ථානයේ සතිය රැඳවීම මූලික ගැටලුවකි. ඉඳහිට සිතවිල්ලක් කල්පනාවක් හැර වෙනත් කිසිදු අරමුණක් කිසිදු අරමුණක් ආලෝක සංඥාවක්ද දිස් නොවේ. විටක සිත තීන මිද්ද ස්වභාවයට හා උද්දච්ච කුක්කුච්ච යන නීවරණයන්ට යට වී ඇතයි සිතේ. විවිධ ලෙසින් නැවත සිත සතිමත් කිරීමට උත්සාහ ගත්තද අසාර්ථක වූ බව හැඟේ. මේ தත්වෙන් මිදීමටත් ඔබ වහන්සේ පැවසූ ලෙස තව දුරටත් දුක පිළිබඳව අවබෝධය ලැබීමටත් අපේක්ෂා කරන නිසා ඒ සඳහා ඔබ වහන්සේගෙන් සුදුසු උපදෙසක් තාමත් ගෞරවපූර්වකව ප්‍රාර්ථනා කරමි. මෙවර භාවනා වැඩමුළුවේදී මාලද පිහිට සේවය මහ මහඟු ධර්ම දායාදයන් උපදෙස් අපමණය. එය මාගේ භාවනා කටයුතු සඳහා ඉදිරිපත් තිබූ අභියෝග රැසකට විසඳුම් ලැබීමක් ලෙස අගය කරමි. ඔබ වහන්සේලා මේ කරන මහඟු සේවය තවදුරටත් සකල ලෝකවාසී ප්‍රජාවටම ලබා දීමට ඔබ වහන්සේට අවශ්‍ය සාධක සම්පත් සෑදේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනය හා ප්‍රාර්ථනික බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවායි ආශිංසනය කරමි. මේ කියන්නේ හිත අර ඇති දෙයට සාපේක්ෂව නැති දේ ඉගෙන ගන්න හදන වෙලාව මේක බොහොම නිකන් කියන හරියට දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදන වෙලාව වගේ. ඒ නිසා අපි හිත නිතරම ඇති දේ ඉල්ලනවා. අරමුණක් හෝ කිවහක්ක්. නමුත් ඒව නැතුව නෙවෙයි. ඊට වැඩිය නැති භාවය, අභාවය නැත්තම් අරූපී භාවේ නැත්නම් සූක්ෂම රූප භාවේ මතු කරන්න හදනවා. ඒක අත් දකින්නවා හැබැයි අත් දකින්නවා කියන වචනේ පාවිච්චි කරන්න බෑ වෙලාවට. මොනවත් නැති බව දන්නවා. ඉතින් ඒක අත්දැකීමක් වශයෙන් පිළිගන්න අපේ තර්ක මනස කැමති නැහැ. නමුත් බලන බලනදී බොහොම ඉක්මනට දිවිල යනවා. ගෙවිල ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මොකක් නැති බව කියන්න වෙනවා. ඉතින් මේකට හුරු වෙන වෙලාව මේ ගුරුත්වාකර්ෂණ ඉඳලා ගුරුත්වාකර්ෂණ නැත්තනකට පුරුදු කරනවා වගේ. මේ මේ අජටවකාශයේ ගාගන ගාමියෙක්. ඉතින් ඒක මේ ඇඟ හැදිලා තියෙන සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ වැඩ කරනවා. ඉතින් නැති එකට හදන්න හදනකොට මේ ඇඟ මහ පුදුම දේවල් කරනවා. ඒ වගේ තමයි හිත හදලා තියෙන්නේ කාම තණ්හා භව තණ්හාවට බැඳෙන්න. දැන් මේක විරාගයට හරිනවා. ගුරුත්වාකර්ෂණ නැති වෙලා යනවා. එතකොට මේ හිත හිතෙන්නේ විසිරියයි කියලා. ඒක නිකන් කුක්කිට ගලේ වගේ නන්නත්තර වේ. හිත හරි බයයි. හිත නිතරම බලනවා රූප ගන්න අරමුණු හොයන්න. නමුත් පෙන්නන්නේ අරමුණේ හැමාරේ. ගෙවුනා. ගෙවුනාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒක ලෑස්තිලා ගියොත් මේ රූපෙක ඉඳලා අරූපෙට යන වෙලාව භවයක ඉඳලා භාව ප්‍රඥප්තියෙන් අභාව ප්‍රඥප්තියට යන වෙලාව නැත්නම් බට ව්‍යාපෝ තේජෝ ඉඳලා අවකාශයට යන වෙලාව කියලා අන්න එකට ලෑස්තිලා යන මනසට තමයි සම්මා දිට්ඨිය කියන්නේ සම්මා සංකප්පය කියන්නේ ඒක නැතුව ගියොත් මේක බය වෙච්ච තැනක් පෝරකයක් අනතුරුදායක තැනක් රැකමුසු තැනක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් කල් යනවා මේක වැඩි වැඩි වැඩි වෙනදලා ගොඩාක් කල් යනවා මේකට සුදුසු මානසිකත්වය හැදෙන්න. ඒකත් බුද්ධෝත්පාද කාලෙක විතර හැදෙන්න. අනික් කාලෙක එන්නෙම නැහැ. එන්න බෑ මොකද පේන්නේ මේ එරුම් කඩ කඩිය තිබ්බා වගේ. මේක ඉట్లా බහි කියලා. ඔක් ගිහලා බැලුවොත් පේනවා ඒ හිස්තන තමයි මේ මෙලොවම තියෙන ඔය දුක තුනි වෙච්ච තැන. ඒකට බයයි. එනිසා අපි ළඟ තියෙන්නේ මේ නිදහසට ඇති බයක් බන්ධනයේ කැමැත්තක් ඒක තමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඉතින් බුදුරජාණන්සේ එහෙම තියෙන කෙනාට නිදහසක තියෙන ආනිසංස පෙන්වන්නයි මෙන්න කවදාද යා අගේ කරපු දවසේ තමයි යට දෙන්න යනකොට අන්නේ අගේ කිරීම වෙයිද නැද්ද කියන එක බුදුරජාණන්සේ වගේ කියන්නේ පුළුවන් නම් කියනවා මේ අරමුණු නැති තැන තමයි කෙලෙස් අඩු තැන ඒකට ලෑස්ති මනසක් හදාන යම් ඉතින් ඒක කිව්වට හැදෙයිද නැද්ද කියන්න බෑ ඒක ඉතින් අදිෂ්ඨාන ශක්තියද පෙරපිනද සතියෙන් ආපු ගැම්මක්ද සංසාර දුක් කෙලවරට තියෙන ආසාවක්ද කියන එක හරීම සංකර ප්‍රශ්නයක්. නමුත් මේ භාවනාවේ හොඳ තරම් එනිසා අනිත් දවසේ යනකොට මේ හිස්තන දැක ගන්නා සුළු භාවයෙන් යන්න ගියොත් හිත ඇත්තට මේකට කැමති නම් අර සරුංගලේ නූල කඩලා ගියා වගේ තමයි සාන්තියක් එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතා කෙටියෙන් කියතොත් මාගේ ජීවිතයේ හොඳම කාල ආයෝජනය මෙම වැඩසටහනයි කිසිදු සැකයක් නොමැතිව ප්‍රත්‍යක්ෂ වශයෙන් කිව හැකිය. ඔබ වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ඔස්සේ ඉදිරියට යාමට අදිටන් කරමි. ඔබ වහන්සේට ස්තුති වේවා. නිවන් බව මේ ආත්මයේදීම ලැබීමට අවශ්‍ය ශක්තිය හා වීරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පුහුණු කිරීමේදී සක්මන ඉදිරියට ගමන් කරනවා මෙන්ම ආපස්සට වරහන් වරහන් තුල පසුපසට ගමන් කිරීමෙන් යම් වාසිදායක තත්වයක් ලබාගත හැකිද යන්න කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් කරලා බලමුකෝ අප්පච්චි උංගක මොකද වෙන මොනක් වෙයිද ගන්න ඉස්සරහට ගියේ රිවර්ස් ගියර් එකට දාලා එහෙම යන්න පිටිපස්ස. අර ජපන් භාෂාවෙන් කියන වාහනවල චංචන් චුංචුන් ගාලා මොකක්ද එකක් කියනවා. දැන් රිවර්ස් එකේ තියෙන්නේ කියලා. ඒක මොකක්ද දන්නේ කියන්නේ. අන්න වගේ රිවර්ස් එකට දාලා යන්න බෑනේ. ඒක උකට මේ තව බුදු කෙනෙක් පහලන කම්බායිනේ. ආනිසංශ තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් මම රිවර්ට් වෙනවා නම් රිවර්ට් වෙයි. ඒක කොයි එකත් එකයි. පුළුවන් නම් තාප් එක කරන්න ඒක. තාප්පයක් උඩ පතෙන් පතට යනවා. පිටියක් උඩ. අද දවසේ අවසාන ප්‍රශ්නය. මේ කවි වර්ගයක් තියෙනවා කියවනේ. කියමු ස්වාමීන් වහන්සේ මේවා කියලා ඉවරද? කරු ස්වාමීන් වහන්සේ නිසල භවේ නාදය පරයන්කේදී පිම්බීම හැකිලිම මූලික කමටහනයි අරමුණට මුහුණට මුහුණලා පවත්වා ගත හැකිය වරින් වර ඊතා ස්වල්ප මොහොතකට නිශ්චලතාවයට යන බව දනිමි. පරයන්කේදී සක්මනේදීද එදිනදා ජීවිතයේදීද රැහැයි නාදයක් ලෙස ඇසෙන නිහඬ නාදේ දැනේ. ඇසෙන නිහඬ නාදේ දැනේ. මෙය බොහෝ විට ධර්මය අසන විට තනිව සිටින විට හා දැන් දැන් පිරිසක් මැද සිටින විටද ඇසේ. මෙය ශූන්‍යතාවයට යාමට කමටහනක් ලෙස යොදාගත හැකිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒක ඇත්තටම අර හිත නැවත කයට පැමිණෙනකොට හම්බෙන පොඩි මේ දොරටු විදි හම්බෙන සංඥාවක් වගේ භාවනාවේ අත්දැකීමක් නන් නෙවෙයි. නමුත් භාවනා කරනකොට සමහරෙකුට ඒක එන්න පටන් ගන්නවා. ඒකෝට තමයි දන්නවා තමන් උදේ කලාවෙච්ච බව. මම එක තැනක කොතනක හරි කිව්වා මට මතක නෑ සූත්‍ර පිටකයේද අටුවාවේද කියලා මෙන්න මෙහෙම කතාවක් ඒ නිසා කවුරු හරි ඉතර සූත්‍ර බලන්න කට්ටියම ලැබුණොත් මටත් ඒක මතක් කිරීමක් කරන්න සර්වචන්සේ සඳහන් කරනවා පසේනදී රජුරු හෝ කුසල් රජුරු හෝ කවුරු හරි චූරංග සෙනක සහිතව යුද පිටියකට යන අතරමැද කැලේකට යනවා කියලා. ඒ කැලේට ගියාට පස්සේ අත්සංගේ සද්දයයි අලින්ගේ සද්දයයි බෙර සද්දයි මිනිසුගේ සද්ද නිසා කැලේ එවකට පැවතිච්ච ඔය චිපිල්ලිකා සද්දේ කියන වචනයක් කියනවා. ওই සද්දෙට කියන්නේ. ඒ සද්ද නැති වෙනවා. ඊට පස්සේ දැන් කැලේ මැද අලියෝ කෑ ගහනවා, අස්සෝ කෑ ගහනවා, බෙර ගහනවා, ওই සද්ද ඇහෙනවා. ඒ නිසා චූරංග සෙනක කැලේ ඉන්නකම් අර කලේ කැලේ තිබුණු ආවේනික ඔය පාළු සද්ද නැති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ තැනක කැලේ අතහැරලා එළියට යනවා. එළියට ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ කියලා ආයෙත් අර තිබුණු සද්දේ නැවත කැලේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කැලේදී ඒ සද්දය ආපුවාම උගදෙරෙක් බයයි. මොකද කිට්ටුවක අහල අහල කවුරුත් නැහැ. ඒක නිසා මේක මුස්පෙන්තු සද්දයක්, කවුරුත් නැති සද්දයක්, පාළු ගතියක් තියෙනවා. හිමකඳු උඩට ගියාම ඒ වාතයේ තියෙන මේ tempat ගතිය නිසා මේ සද්දේ කනට වදින තරම්ලු. ඒත් එකම බයක් ඇති වෙනවලු. හදිසියක් වුණොත් කවුරුත් නැහැ කියලා. ඒ නිසා හැම වෙලාවෙම මේ සද්දෙට මිනිස්සු වෛර කරලා තියෙනවා. ඒක තමයි නිහඬේ හඬ. ඒ කියන්නේ නිස්සද්ද භාවයේ නැත්නම් උදේකලා වෙනකොට එන සද්දේ. ඉතින් ඒක ප්‍රිය කරන්න පටන් අරගත්තොත් නැත්නම් මේක මේ භාවනාදී එන වෙන විදිහක කියනවා මේ පිරිච්ච ගතියට හිත සම්පත්‍ති කරගතියකට එනකොට එන සද්දයක් කියලා ගත්තොත් ඕන සෙනඟක් මැද ඉන්නකොට Tamande මේ නිහඬේ හන්ට හිත දාගෙන ඉන්න පුළුවන් කවුරු මොනවා කතා කරත් ආරසාවක් තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට ඒක ප්‍රොජෙන ගන්න පුළුවන්. නමුත් ඒක මේ භාවනාමය අත්දැකීමක් හෝ නැත්නම් අපි ඔය කියන ධ්‍යානයක් ලැබීමක් වගේ කියලා වෙන ත්‍රිපිටකේ එහෙම සඳහන් වෙච්ච තැන නෑ සනවාන සූත්‍රය ටිකක් තියෙනවා මේක හැබැයි මේ සමහර යෝගාවචරෝ විශේෂයෙන් දක්ෂයි එකට ඉතින් ඒ නිසා ඔය අමරවතියේ ඉන්න අපේ අමරෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා inner listening නැත්නම් listening to the sound of silence කියලා පුංචි පොතක්. ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට අමරාවති වෙබ්සයිට් එකට ගියාම අපි ඒක සිංහලට දැම්මා. සිංහලට දැම්මට පස්සේ ඒක ඇතුළට සවන් දීම කියලා අපි සිංහලට දැම්මේ. එතකොට හමුණා උගා පැරණි පරිවර්තන කරපත නිහඬේ හන කියලා. ඒක මේ Hindu වේදේ තිබුච්ච නාද කියන වචනත් එක්ක සම්බන්ධ කරපු එකක්. බොහොමත්ම ගැඹුරින් ආධ්‍යාත්මයට සම්බන්ධ කරලා ලියවිච්ච එකක්. ඒ නිසා කාටරි අවශ්‍ය නම් මේ පොත් අරගෙන අරගෙන කියවන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙයි මේක මේ සාමාන්‍ය කැබ් ගෝධාර කැමති මිනිස්සු දන්නේ නැති වුණාට ආධ්‍යාත්ම පැත්තේ යන මිනිස්සු ගොඩක් වෙලාවට තමන් හිත ඒ උදේකලා වෙච්ච බවට දැනගන්න ගත්ත ලකුණක් වශයෙන් අරන් තිබිලා තියෙනවා ඉතිහාසෙ. මේක අමරනාත් මහත්මයාට ලියපු එකක්. ගරු අමරනාත් මහතාණෙනි නවවෙනි ශික්ෂාව තදින් අවධාරණය කොට හඳුන්වා දීම ගැන පින් සිදු වේවා. ඉදිරි වැඩසටහන් වල උපදෙස් සමග ශීලයේ ගැනද දැනගත යුතු කරුණු සඳහන් පත්‍රිකාවක් රෙකෝඩින් එකක් හෝ කියවීමට වෙබ් ලින්ක් ලින්ක් එකක් හෝ එවන්න. මෙම වැඩසටහනේ රෙකෝඩින් ලබාගත හැක්කේ කෙසේද? තෙරුවන් සරණයි. මචන් රෙකෝඩින් දැන්නත් මේ වෙනකොට සංවිධානය කරා මම හිතන්නේ මේ උද්දන්ත මහත්තයා ඉන්නවා මෙල්බර්න් වලට යවලා තිනවා මෙල්බර්න් වලින් සමහරට මේ වෙනකොටත් අප්ලෝඩ් කරලා තියෙන ඉඩ තියෙනවා ගනුදෙනු ඊමේල් වලින් ගියා කොච්චරක් දුරට දැන් මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙනවද කියන දන්නේ නැහැ වෙබ්සයිට් එකට තමයි ඉක්මනට එනවා ඇත්තේ මේ මම හිතන්නේ මෙල්බර්න් වල වගේ මෙහි CD කරලා හරි ගැසලා දෙන එකට මේ උද්දන්ත මහත්තයා තියෙනවද plan එක මොකක්ද CD CD හදලා දෙන එක කතාවක් නැහැ කෙරෙන්නේ වෙබ් එකට දාන එක. ඒ CD හදනවා නම් ඒක සෑහෙන පිටසක් ප්ලාස්ටික් නෙවෙයි අපි කියන්නේ රොටි පුච්චනවා කිය. මුළු රෑක් රොටි පුච්චන්න CD බර්න් කරන්න. ඒ කිය එහෙම නැත්නම් අර විදිහින් තමයි බේරෙන්න තියෙන්නේ. මම හිතුවා අමරණා දැන් කියලා මම සන්තෝෂ වුණා. මේ බලනකොට ඉන්නවා. හරිම කනගාටු. ඉවරද ඔය? ප්‍රශ්න ඉවරයි මොකද? ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ සමා වෙන්න මේ ඉතින්ලා අර සම්මාදිට්ඨිය සංකප්පයට කිට්ටු වෙන අදහසක් කියලා ඒ බුදුහාමුදුරුවෝත් ඒකට වගවීමක් නැහැ කියලා එතකොට මේ தත්වයේ යටතේ ඒ සිත සකස් කරගන්න දියුණු වෙන තත්පැත්තට දියුණු කරගන්න ඒ සම්බන්ධයෙන් ගත හැකි උපදේශයක් සඳහා කියවිත පොතපත හෝ ධර්මදේශන විතරමයි අනිත් ටික ඔක්කොම ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවනම් මේ පහසුකම් ලැබෙච්චා මේ පැත්තට හැරියන් කියන එකේ රැල්ලට වැට තමයි යන්නේ. එහෙම නැත්නම් හිතලා ගන්න බෑ. මුළු ධර්ම දැනගත්තට බෑ. පෙරපින් කෙරුවට බෑ. මේක සුවිශේෂ මේ ආරෝපණයක්. ඒක කල්යාණ මිත්‍ර ඇසුරෙන්ම තමයි එන්නේ. යාවට පස්සේ තේරෙනවා මේ ඔක්කොම දේවල් මේ ලාභ සත්කාර පස්සේ ගියාට කල්යාණ මිත්‍යා බලන්නේ හුදකලාව විතරයි. කල්යාණ මිත්‍යා ඒක සඳහා විශේෂ දක්ෂයි. ඔක්කොමත් දන්නවා. හැම ශිල්පෙම දන්නවා ඒ වුණාට වැඩ ඔක්කොම කරන්නේ හුදකලාව සඳහා. එතකොට තමයි දන්නවා මේ භාවනා කරනකොට සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ, සම්මා සංකප්පය තියෙන්න ඕනේ. හුදකලාව තමයි වෙන ලොකුම ලම්පත්තිය. එහෙම නැත්නම් ශාසන සම්පත්තිය. ඒක ඉල්ලලා ගන්න බෑ. හොරෙන්මයි ගන්න ඕනේ. පිරිසත් එක්ක ඉඳලා ඉල්ලුවට කවදාකවත් දෙන්නේ නැහැ. නොදීම විනෝදාන්තයක් කරලා තියෙන ලෝකයා. ලෝකයාට සිග්නල් දාන්න ඕන දකුණට වමට කපන්න ඕන. දකුණ සිග්නල් දාලා මමට කපලා යනවා. අලිය එලවනකොටත් එහෙම කරන්න කියනවනේ. අලිය එලවනකොට දකුණ සිග්නල් දාලා යනකොට අලිය දකුණ කපලා උට අමාරුනේ කපන්න අපි වමට යනවා. ඌ දකුණ සිග්නල් දාපු ගමන් ඌ හරව ගන්නලු ඒ පැත්තට. අපි වමට යනවා. අලිය පිටිපස්සේ එලවනකොට දකුණ සිග්නල් දාලා වමට කපන්නේ කියනවා. කැලේ. ඒ වගේ මේ පිරිසත් එක්ක ඉන්නකොටත් වහවත් කන්න බෑ. අම්මලා තමයි ඔය වැඩ ඔක්කොම කරන්නේ. අනිවෙන්න කැමති නැහැ. තනි වෙනකොට ගෙදර මිනිසුන්ටත් විතර හොඳ නැහැ. ඒක නිසා හුදකලාවට යන්න හොරෙම්මයි ගන්න තියෙන එක. ඒක කරන්න තියෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් විතරයි. කල්යාණ මිත්‍රා යංකට නොදැනි කියලා දෙනවා මේ වැඩේ. හුදකලාව හොයාගන්න හැටි. ඒකට ඒක නිසා මුළු Brahmacharyaම කල්යාණ මිත්‍රත්වේ. මොකද හැම කෙනාටම ඇත්තටම දැනට පහසුකම් ටික ඔක්කොම තියෙනවා. ගන්නෑ. ගන්න නැත්නම් මොකද කට්ටි පීසට බැඳිලා ඉන්නේ. විසට බැඳුනට පස්සේ ආය මොකොත් නැහැ. ඉතින් ඒක කොහෙන් ගෙවෙන එකක්ද කියන්නේ. ඒ නිසා දකුණට සිග්නල් දාගෙන ඉන්න හැම වෙලාවෙම. හැබැයි කපනකොට වමට කපන්න. ඉතින් ලෝකයා බයිනවා. එතකොට මේ මනස එකක් නේ තම සුඛය දැන් මෙහෙමනේ කරන්න කියලා මටත් බයි. වෙන වෙන මොන જાතියක්වත් බේරන්න බෑනේ මේ කොල්ලපවත් එක දෙල්ලම ගන්නේ. අත ගාන ගාන දැන අහුවෙනවා. කල්යාණ මිත්‍යා කියලා දෙනවා. ඔහොම වැඩේ කරගෙන නැහැ ඇති. මේ විදියටම දිගටම භාවනා කරගෙන යාම තමයි කළ යුතු එකම දේ. ඒක තමන්ගේ වැඩේ. මේ මං කියන්නේ සමාජයේ මට්ටමින් තමන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබුණොත් ඒ වෙලාවට ඉතින් සෝරි තමයි. මේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. වැඩසටහන ඉවරුණාට පස්සේ මං යෝගී මහත්මයාට පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි. එඳ වැඩසටහන අවසන් වුණොත් ඔබ වහන්සේලට වඩින්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ වැඩසටහනද මේ මේ ප්‍රශ්නෝත්තර ප්‍රශ්නෝත්තර විභාග වල පිළිවෙල. නරක දේවල් මේ කට්ටියට කියන්න එපා. මොකද දැන් දැනකම් භාවනා කරන්න තියෙනවා. ඕන නැති දේවල් කතා කරන්න එපා. අපි යනවා. රිට්‍රීට් යුණාට පස්සේ නම් මොනව කතා කරත් කවන්නේ නැහැ. එක එක දේශකෝ මෙතෙන්ට આવොත් එම් කරලා තීර්ථීසු ගුණ නැති කරන අනාගෙන මොනව කරයිද නැහැ. අමරණාතේ මරණාත් වෙනවා ඒ වුණත් වැඩේ. හොඳයි අපි එහෙනම් මෙතනින් ධර්ම සාකච්ඡාව නැවත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.